තෙරුවන් සරණයි හැම දිනාටම අපි පසුගිය සතියේ සහ ඊට පෙර සතියේ කාලාම සූත්‍රය මාතෘකා කොටගෙන ධර්ම දේශනාව සහ සාකච්ඡාව සිදු කරන්නට යෙදුනා. පසුගිය සතියෙන් මේ දේශනාව පිළිබඳව කරුණු කතා බහ කරලා අපි නිමාවටපත් කළ නිසා පසුගිය සතියේ අපි යෝජනා කරගත්තා මේ සතියේ පටන් අපිට ඉතාමත්ම වැදගත් වෙන මාතෘකාවක් හැටියට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අපි මාතෘකා කරගෙන මේ දේශනා පෙළ සහ සාකච්ඡා පෙළ පවත්වමු කියලා. ඒ පිළිබඳ විශේෂයෙන් අපේ අනුරාධපුරයේ අනුරුද්ධ හාමුදුරුවෝ ඒ යෝජනාව මතු කළා. ඒ වගේම මේ සාකච්ඡාවට මූලිකත්වයේ ගෙන කටයුතු කරන තරුණ දරුවොත් ඒ හැම දිනම ඒකට බොහොම කැමති වුණා මොකද බෝධිපාක්ෂික ධර්ම අපේ නිර්වාණගාමිනී මාර්ගයේ ප්‍රධානම අංග වෙන නිසා ප්‍රධානම කරුණ නිසා අපි කොතෙක් අවස්ථාවල ඒවා පිළිබඳව වෙන වෙනම කතා කරලා තිබුණත් බෝධිපාක්ෂික ධර්ම හැටියට ඒ කරුණු 37 පිළිබඳව අපි වෙනම මාතෘකාවක් හැටියට සාකච්ඡා කිරීම වඩා වැදගත් වෙන නිසා. ඉතින් ඒ අනුව අද දවසේ පටන් අපි ආරම්භ කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. මෙහි මූලික කාරණා කිහිපයක් අපි පැහැදිලි කරගෙන මේ වචන මූලික වශයෙන් පැහැදිලි කරගෙන අපි දේශනාවට යොමු වුණොත් වඩා හොඳයි කියලා හිතනවා. බෝධි පාක්ෂික ධර්ම. බෝධි කියලා කියන්නේ මාර්ග ඥානෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන් තමයි බෝධි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ බෝධිය ලබන අවස්ථා තුනක් ධර්මයේ දැක්වෙනවා. අපි බෞද්ධ හැටියට නිතර සිහිපත් කරනවා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් අවබෝධ කරන්නට එතකොට ඒ තුන්තරා බෝධිය කියලා කියන්නේ සම්මා සම්බෝධි පච්චේක සම්බෝධි සහ ශ්‍රාවක බෝධි එතකොට මාර්ගඵල අවබෝධ කිරීම අරහත් මාර්ගඥානය සාක්ෂාත් කිරීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ කෙරෙන අවස්ථා තුන තමයි මේ නම් වලින් හඳුන්වන්නේ එහි බෝධි කියලා කියන්නේ අරහත් මාර්ග ඥානය අවබෝධ කිරීම සම්බෝධි කියලා කියන්නේ ඒ අරහත් මාර්ග ඥානය ඇති කිරීමෙහිලා චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් විසින්ම ගුරු උපදේශ රහිතව ස්වඥාණයෙන්ම අවබෝධ කරන්නට සමත් වෙනවා නම් ඒ අවස්ථාව තමයි සම්බෝධි කියලා හඳුන්වන්නේ. එතකොට මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරන මොහොතේම සමස්ත ලෝක ධර්මයන් පිළිබඳව සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන පංචවිධාකාරයේ සමස්ත ලෝක ධර්මයන් විනිවිද දකිමින් සර්වඥතා ඥානය උපදවන්නට සමත් වෙනවද ඒ උතුමන් වහන්සේ හඳුන්වනවා සම්මා සම්බෝ සම්බුද්ධ එහෙම නැත්නම් ඒ අවස්ථාව සම්මා සම්බෝධි කියලා හඳුන්වනවා එතකොට බෝධි කියලා කිව්වේ අරහත් මාර්ගඥානය එහෙම නැත්නම් අවබෝධය ඒ අවබෝධ එහෙම නැත්නම් තවත් වචනයකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සෝවාන් මාර්ගඥානයේදී යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. සකෘදාගාම මාර්ගයේදී යම් ප්‍රමාණයකට, අනාගාම මාර්ගයේදී යම් ප්‍රමාණයකට, අරහත් මාර්ගඥානයේදී පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවා. ඉතින් ඒ නිසා සෝවාන් ආදී අවශේෂ මාර්ග ඥානත් බෝධි කියන නමින් හඳුන්වනවා. එහි පරිපූර්ණත්වය වෙන අරහත් මාර්ග ඥානය තමයි පරිපූර්ණ වශයෙන් බෝධි කියලා අපි තුන්තරා බෝධිය හඳුන්වනකොට මූලික වශයෙන් හඳුන්වන්නේ. එතකොට මේ අරහත් මාර්ග ඥානය ජනිත කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිසා අපිට වෙනත් ආකාරයකින් මේක හඳුන්වනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව මාර්ගඥාණයෙන් අවබෝධ කිරීම බෝධි කියලා හඳුන්වනවා කියලා අපිට ඒ විදිහෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. එතකොට තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සම්බෝධි කියලා හඳුන්වනවා. ඒ සම්බෝධිය සමග සමස්ත විශ්ව ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කර ගැනීම සම්මා සම්බෝධි කියලා හඳුන්වනවා. ඊළඟට පච්චේක සම්බෝධිය කියන තැන එතන බෝධි නෙමෙයි එතන සම්බෝධි. ඒයි සම්බෝධි කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්මයි. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධය එහෙම නැත්නම් අරහත් මාර්ග ඥානයත් හඳුන්වන්නේ සම්බෝධි කියලා. නමුත් උන්වහන්සේ අර සම්මා සම්බුදුරේ විදිහට සමස්ත ලෝක ධර්මයන් පිළිබඳව සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන පංචවිධ ඤෙය මණ්ඩලයෙන් විනිවිද දකින්නට සමත් වෙන්නේ නැහැ. උන්වහන්සේ කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරමින් අරහත් මාර්ග ඥානය උපදවනවා. එතකොට එනිසා උන්වහන්සේ සම්මා උන්වහන්සේ ඒ අවබෝධ කරන తත්වය සම්මා සම්බෝධි නෙමේ සම්බෝධි කියලා හඳුන්වනවා. එතකොට මේ සම්බෝධි කියන తත්වය ලෝක ධර්මතාවයන් ප්‍රත්‍යක වශයෙන්, ඒ කියන්නේ තමන් වහන්සේට ගෝචර වෙන ප්‍රමාණය, තමන් වහන්සේට කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය පමණින් ඒ ධර්මයන් අවබෝධ කරනවා ඒ වගේම චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කරනවා ඒ නිසා තමයි පච්චේක සම්බෝධි කියලා හඳුන්වන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ශ්‍රාවක බෝධි දැන් එතන සම්බෝධි නෙමෙයි ඇයි සම්බෝධි නොවෙන්නේ ශ්‍රාවකයන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ ගුරු උපදේශ රහිතව නොවේ ගුරුපදේශ සහිතවයි. ඒ ගුරුපදේශ සහිතව කියලා කියන්නේ සම්මා සම්බුදුරෙක් ලෝ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඍජුව චතුරාර්ය සත්‍ය අහලා දැනගෙන හෝ එහෙමත් නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් චතුරාර්ය සත්‍ය අහලා දැනගෙන හෝ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අසා දැනගත්තා වූ සුතමය ඥානය ශ්‍රාවක ඥානය පාදක කොටගෙන තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානය උපදවන්නේ ඒ නිසා ශ්‍රාවක භාවය පදනම් කොටගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නිසා තුන්වෙනි අවස්ථාව හඳුන්වනවා ශ්‍රාවක බෝධි කියලා. දැන් එතකොට මේ අවස්ථා තුන තමයි තුන්තරා බෝධිය කියලා අපි සිංහලය සිංහලෙන් හැටියට අපි නිතර විවාහාර කරන්නේ. එතකොට මේ කියන ලද තුන් ආකාරයෙන් කවර ආකාරයකින් හෝ ඒ කියන්නේ සම්මා සම්බෝධි කියන අවස්ථාවෙන් හෝ පච්චේක සම්බෝධි කියන අවස්ථාවෙන් හෝ ශ්‍රාවක බෝධි කියන අවස්ථාවෙන් හෝ මේ අවස්ථා තුනෙන් කවර අවස්ථාවක හෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරමින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කරමින් අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට යම්කිසි කෙනෙකුට උපකාරක වෙන ඒ සඳහා සහාය වෙන ඒ සඳහා පක්ෂපාත වෙන ධර්ම තමයි බෝධි පාක්ෂික ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ බෝධියට පක්ෂපාත වූ ධර්ම බෝධි පාක්ෂික ධර්ම. එතකොට බෝධියට පක්ෂපාත ධර්ම කියලා ඇයිද හඳුන්වන්නේ? දැන් අපි නිතරම කතා කරන කාරණයක් තමයි ප්‍රතඥන සත්වයාට සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය මමය කියන අදහස තිබුණට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් හෝ මම කියලා ගත යුතු කිසිවක් නැති බව. එතකොට යථාර්ථයක් හැටියට ගත්තොත් මෙතන ගන්නට පුද්ගලයෙක් නැහැ. කෙනෙක් නැහැ. ආත්මයක් නැහැ. එතකොට කෙනෙකුත් නැත්නම් ආත්මයකුත් නැත්නම් පුද්ගලයෙකුත් නැත්නම් මමත් නැතිනම් දැන් නිවන් දැකීම සිද්ධ වෙන්නේ කොහොමද? කාගේ ඕනකමටද? කාගේ මෙහෙයවීමෙන්ද නිවන් දැකීම සිද්ධ වෙන්නේ? මෙතන සත්වයේ පුද්ගලයෙක් නැතිනම් අන්නේ නිවන් දැකීම කියන පරමාර්ථය සාධනය කරන්නට පක්ෂපාත වෙන සහාය වෙන කරුණු ටික තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පැහැදිලි කරන්නේ. එතකොට නීවරණ ධර්ම, ක්ලේශ ධර්ම, අසත් ධර්ම, පාප ධර්ම, උපක්ලේශ ධර්ම, ආශ්‍රව ධර්ම ආදී විවිධ වචන වලින් හඳුන්වන මනස කිලිටි කරන මනෝභාවයන් සහ ඊට අදාළ ඊට මූලික වෙන චෛතසික ධර්ම ඒවා යම් සිතක යෙදෙනවා නම් ඒවා බෝධිපාක්ෂික නෙමෙයි ඒවා සංසාර පාක්ෂික ධර්ම. එහෙම නැත්නම් අපාය පාක්ෂික ධර්ම. අපාය පාක්ෂික කියලා කියන්නේ අපාගත කරන්නට. ඒ කියන්නේ සැපයෙන් තොර කරන්නට, දුක් ඇති කරන්නට උපකාරක ධර්ම තමයි එයට පක්ෂපාත වෙන ධර්ම තමයි නීවරණ ධර්ම කෙලස් ධර්ම. ඊළඟට සංසාරයට පක්ෂපාත ධර්ම. ඒ කියන්නේ නැවත නැවත උපදමින් මැරෙමින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් විඳින්මින් පංචස්කන්ධයක් ජනිත කරමින් නැවත නැවත සංසාරයේ පවත්වන්නට උදව් වෙන ධර්ම තමයි අර නීවරණ ධර්ම සහ ක්ලේශ ධර්ම. ඒ නිසා ඒ ධර්ම බෝධිපාක්ෂික වෙන්නේ නැහැ. ඒ වගේම කුසල ධර්ම ගත්තන් පස්සේ සෑම කුසල ධර්මයක්වත් ඒවා කුසල ධර්ම උනුපමණින්ම බෝධිපාක්ෂික වෙන්නේත් නැහැ. කුසල ධර්මත් සංසාර ප්‍රවෘත්තිය සඳහා උපකාරයි. ඒ නිසා මාර කියන මාර කියන්නේ කවුද කියලා අහපු තැනදී බුදුරජාණන් වහන්සේ රාධාම්දුරන්ට පැහැදිලි කරනවා මාර කියලා කියන්නේ මේ පංචස්කන්ධය. මේ පංචස්කන්ධය නිර්මාණය කරන්නට උපකාර වෙන ක්ලේශයොත් ක්ලේශ මාර. ඊට පස්සේ පංචස්කන්ධේ නැවත නැවත ජනිත කරන්න උපකාර වෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනඤ්ඤාභි සංඛාර හඳුන්වනෝ ස්කන්ධ මාර අபிසංස්කාර මාර කියලා. පංචස්කන්ධයේ ස්කන්ධ මාර, ක්ලේශ සමූහයේ ක්ලේශ මාර, ඊළඟට පින්පව් දෙකම අபிසංස්කාර මාර. එතකොට අபிසංස්කාර මාර කියලා ඒක හඳුන්වන්නේ මේ සංසාරයේ පවත්වන්නට පංචස්කන්ධයෙන් නැවත නැවත ජනිත කරන්නට තමයි කුසලයක් උපකාර එහෙමනම් කුසල චෛතසික උණු පමණටම කුසල මනෝභාවයන් උණු පමණටම ඒ මනෝභාවයන් ඒ කුසල චෛතසිකයන් බෝධිපාක්ෂික වෙනවායි කියලා නියමයක් නැහැ. අර ක්ලේශ ධර්ම නීවරණ ධර්ම විශේෂයෙන්ම මාරපාක්ෂිකයි ඒවා විශේෂයෙන්ම අපාය පාක්ෂිකයි ඊළඟට ක්ලේශ ධර්ම සහ කුසල ධර්මත් ඒ ක්ලේශ වගේම කුසලයත් සංසාර පාක්ෂිකයි සසර සසර පැවැත්ම සඳහා තමයි සහාය වෙන්නේ. සසර පැත්තට තමයි දිගින් දිගට මේ පංචස්කන්ධය අඛණ්ඩව පවත්වන්නට තමයි උපකාර වෙන්නේ. ඒ නිසා කුසල ධර්මත් සංසාර පාක්ෂික ධර්මයි. ඒ සංසාර පාක්ෂික වූ කුසල ධර්ම බෝධිපාක්ෂික ධර්ම බවට පත් වෙන්නේ කවර පදනමක් මතද කියලා පැහැදිලි කරන අවස්ථාව තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී දක්වන්නේ. ඒ නිසා අපි නිතරම කතා කරන කාරණයක් තමයි කුසලයක් වෙච්ච පමණට කුසල මූලික වෙච්ච පමණට හැම කුසලයක්ම නිවනට උපකාර වෙන්නේ උදාහරණයක් හැටියට බොජ්ජංග ධර්ම වශයෙන් දක්වන බෝධියට අංගයක් හැටියට දක්වන ඊළඟට මාර්ග මාර්ගාංග හැටියට දක්වන අරියෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග හැටියට දක්වන කාරණා පවා අපේ චිත්තසංතානයේ ජනිත වුණු පමණින් දැන් මාර්ගාංග ධර්ම හැටියට තමයි සතිය, වීරය, සමාධිය මේවා පවා දක්වන්නේ. සතිය ඇති වෙච්ච පමණට ඒක බෝධිපාක්ෂික වෙන්නේ නැහැ. වීරය ඇති වෙච්ච පමණට ඒක බෝධිපාක්ෂික වෙන්නේ නැහැ. සමාධිය ඇති වෙච්ච පමණට මේක බෝධිපාක්ෂික වෙන්නේ නැහැ. එතකොට බෝධිපාක්ෂික වෙන්නේ කවර පදනමක් තුලද? කියන කාරණා තමයි බුදුරජාණන් වහන්සේ මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෑම සියලු දෙනාටම අතිශයින්ම වැදගත් වෙනවා අපි පුරුදු පුහුණු කරන කුසල ධර්ම බෝධිපාක්ෂික ධර්ම බවට පත් වෙන්නේ කෙසේද ඒ බෝධිපාක්ෂික ධර්ම බවට පත් වෙනකොට තමයි ඒවා බෝධියට පක්ෂපාතව අවබෝධය සඳහා සහාය වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රේ වෙන්නේ කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා උපකාර වෙන්නේ අරහත් මාර්ගඥාන ඉපදවීම සඳහා උපනිශ්‍රේ වෙන්නේ ඒ කුසල ධර්මයන් බෝධිපාක්ෂික වුණා එතකොට අපි පුරුදු පුහුණු කරන කුසල ධර්ම බෝධිපාක්ෂික වෙන අවස්ථා හතක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම කොටස් වශයෙන් ගත්තාම හතක්. මොනවද ඒ කොටස් හත? සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉද්ධිපාද, ඊළඟට ඉන්ද්‍රිය, බල, බොජ්ජංග සහ මාර්ගා. එතකොට ඔන්න ඔය කියන අවස්ථා තමයි අනුක්‍රමයෙන් අපට බෝධිපාක්ෂික විදිහට කටයුතු කරන්නේ. බෝධිපාක්ෂික විදිහට මේ කුසල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ අවස්ථා හතේදී. කොහොමද? සතිපට්ඨාන මූලික කොටගෙන සිහිය පිහිටුවා ගැනීම පදනම් කොටගෙන ඒ සිහිය පිහිටුවා ගැනීම මත පිහිටලා යම් කුසල ධර්මයක් දියුණු කරනවා නම් ඒ සිහිය පිහිටුවීම කියන පදනම මත ප්‍රගුණ කරන්නා වූ කුසල ධර්ම බෝධිපාක්ෂික මාර්ගයට යොමු වෙනවා. ඊට පස්සේ ආයෙ පැහැදිලි කරනවා ඒ සිහිය පිහිටුවා ගන්න ඕන කොහොමද කියන කාරණයක් ඊළඟට පැහැදිලි කරනවා. ඊළඟට සම්‍යක් ප්‍රධාන වශයෙන් ඒ ධර්ම දියුණු වෙනවා ඊළඟට ඉන්ද්‍රිය ධර්ම වශයෙන් දියුණු වෙනවා බල ධර්ම වශයෙන් දියුණු වෙනවා නම් බොජ්ජංග ධර්ම වශයෙන් දියුණු වෙනවා නම් මාර්ගාංග ධර්ම වශයෙන් දියුණු වෙනවා නම් අන්නේ කියන ධර්ම තමයි අපට එබඳු ස්වરૂපයෙන් වර්ධනය වෙන්නා වූ කුසල ධර්ම තමයි අපට ක්ලේශ ප්‍රහාණය සඳහා අරහත් මාර්ගඥානය සඳහා නිර්වාණ අවබෝධය සඳහා උපනිශ්‍රේ වෙන්නේ පක්ෂපාත වෙන්නේ ඒ නිසයි බෝධිපාක්ෂික කියලා හඳුන්වන්නේ එතකොට මේ කොටස් වශයෙන් හතක් හැටියට දේශනා කරපු කාරණා විග්‍රහ කරලා ධර්ම වශයෙන් ගත්තහම 37ක්. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම 37ක් හැටියට. එහෙම නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වශයෙන් මේ කාරණා 37 හඳුන්වනවා. එතකොට කොහොමද 37ක් වෙන්නේ? සතිපට්ඨාන හතරයි. කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් සිහිය පිහිටුවාගෙන සිහිය ප්‍රගුණ කළ යුතු අවස්ථා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවර කරුණු කෙරෙහි කවර ආකාරයෙන් සිහිය පිහිටුවා ගත යුතුද මේ බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙනවා අන්න ඒ විදිහට සිහිය පිහිටුවා ගත යුතු අවස්ථා හතරක් පිළිබඳව දක්වන නිසා සතිපට්ඨාන හතරක් වෙනවා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් එතකොට ඊතර කාරණා හතරයි. ඊළඟට සම්‍යක් ප්‍රධාන සම්‍යක් ප්‍රධාන හැටියටත් කරුණු හතරක් දක්වනවා සම්‍යක් ප්‍රධාන වීර්ය සතරාකාරයකින් ක්‍රියාත්මක වෙනවා නෝපන්න අකුසල් නෝපද වීම උපන්න කුසල් ප්‍රහාණය කිරීම නෝපන් කුසල් ඉපද වීම සහ උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන සතර ආකාරය. දැන් එතකොට සතිපට්ඨාන හතරයි සම්මප්පදාන හතරයි එතන 8යි. ඊළඟට ඉද්ධිපාද හතරක්. ඉද්ධිපාද කියලා කියන්නේ විශේෂ කෞශල්‍යයන් උපදවන. ඉර්ධි කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට නැති විශේෂ කෞශල්‍යයක්. එහෙම නැත්නම් විශේෂ හැකියාවක්. ඒ ඇතුළ පිටන විශේෂ දක්ෂතාවයක් තමයි ඉද්ධි කියලා හඳුන්වන්නේ. ඒ ඉද්ධි අතරින් ඇතැම් 이르දි තියෙනවා පුණ්‍ය 이르දි. ඒ කියන්නේ සාංශාරිකව කරන ලද පුණ්‍ය ශක්තියෙන් ලැබෙන ඒවා. ඇතැම් 이르දි තියෙනවා ජාතියට උත්පත්ති කර්මයෙන් ලැබෙන 이르දි. ඒක ඒ ඒ ආත්ම භාවයන්ට විශේෂයි. එතකොට පුණ්‍ය කියලා කියන්නේ කර්ම තමයි. නමුත් එතන පුණ්‍ය කියලා කියන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට. දැන් අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ හිටපු මෙණ්ඩක සිටුවරයාට එතකොට ජෝතිය සිටුවරයා වගේ ඒ සිටුවරුන්ට ඒ පුණ්‍ය irdi පැවතිලා තියෙනවා. ඒ පුණ්‍ය irdi වල ස්වභාවය තමයි ඒ අයට අන් අයට නැති විශේෂ හැකියාවක් විශේෂ කෞශල්‍යයක්. දැන් ඒ සිටුවරුන්ට පැවති එක irdiයක් හැටියට දක්වනවා. මුදල් පසුම්බිය අරගෙන සේවකයන්ට පරිණඩි ගෙවන්න පටන් ගත්තන් පස්සේ දැන් පසුම්බී එකහවනු දාලා තියෙනවා. එතකොට එක් සේවකයෙක් නම් වැටුප් ගන්න එන්නේ අර පසුම්බියට අත දාලා ඒ සේවකයාට අවශ්‍ය ප්‍රමාණය මුදල් දෙනවා. ඊට සේවකයෝ දෙන්නෙක් කෙනා නම් ඒත් අර පසුම්බියට අත දාලා මුදල් දෙන්න පුළුවන්. 10 දෙනෙක්, 100ක් දෙනෙක්, 1000ක්, ලක්ෂයක් ආවා වුණත් අර එකම පසුබිය හිස් වෙන්නේ නැතුව ඒකට අතදදා අතදදා මුදල් අරගෙන දෙන්නට පුළුවන් අර සේවකයින්ට. එතකොට සේවකයින්ට පරිහානට එක මුදල් පසුබියක් තිබුණාම ඇති. ඒකෙන් කී දෙනෙක් ආවත් ඒ සියලු දෙනාට අත දැම්ම ගත්ත දුන්නා. ඒක හිස් වෙන්නේ නැහැ. එතකොට ඒක මුණින් අතට හරවලා ගසා දැම්මොත් තමයි මේ පසුබිය හිස් වෙන්නේ. ඊළඟට ඒ භාර්යාවන්ට තිබිච්ච පුණ්‍ය irdiyak තමයි එක බත්තලියක් ඉවෙන් පස්සේ එක්කෙනෙකුටද දෙන්නෙකුටද 10 දෙනෙකුට 100ක් දෙනෙකුට 1000කටද ආවත් ඒ එකම බත්තලියෙන් බෙද බෙදා සියලු දෙනාට බඩ පිරෙන්න කන්න දෙන්න පුළුවන්. එතකොට ඒවා සාංශාරිකව දන් දීමේ පරිත්‍යාග කිරීමේ කුසල විපාක හැටියට ඒ අයට ලැබිලා තියෙන පුණ්‍ය irdiy. හැබැයි මේ පුණ්‍ය irdiy විපාකයක් හැටියට ප්‍රවෘත්ති විපාකයක් හැටියට ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මිය යනතෙක් ඒ අතරතුර ලැබෙන විපාක. ඒවා තමයි ප්‍රවෘත්ති විපාක. එතකොට ඒව හඳුන්වනවා පුණ්‍ය irdi කියලා. ඊළඟට තව සමහරුන්ට තියෙනවා කර්ම irdi. එහෙම නැත්නම් උත්පත්ති ජනක කර්මයක් එක්කලා ප්‍රතිසන්දි විපාකයක් එක්කලාම ලැබෙන irdi තියෙනවා. ඒව තමයි දැන් പ്രേතයින්ට පුළුවන්කම තියෙනවා ඕපපාතිකව උපදින්නට. එතකොට ඕපපාතික උපදිනවා කියන එක දැන් പ്രേත ලෝකය කියලා කියන්නේ දුගතියක්. හැබැයි උපදින්නේ ඕපපාතික. ඒ කර්ම ශක්තියත් එක්ක. ඊළඟට කපුට කියලා කියන්නේ තිරස්චීන සත්වේ. හැබැයි කපුට තිරස්චීන වෙලා උපදුනේ අකුසල කර්මයකින් වුණාට ඒ කපුට ඉපදිලා ටික දවසක් යනකොට උට උඩින් යනවා. දැන් මිනිස්සයා කුසල බලයෙන් ඉපදිලා මිනිස්සයාට ඉපදිලා ටික දවසෙන් උඩින් යන්න තියා පයින් යන්නවත් පුළුවන් කමක් නැහැ. එතකොට දැන් කපුටා තිරසන් සතෙක් වුණත් ඌ අකුසලයෙන් ඉපදුනා වුණත් ඌට උඩින් යාමේ හැකියාවක් ඇති වෙලා තියෙන උත්පත්ති ඒ જાතියේ තියෙන විශේෂත්වයක් හැටියට. එතකොට මේ කර්ම වේගයත් එක්කලා ඒ උපදින જાතිය තුල ඒ සත්වයාට ලැබෙන විශේෂත්වයන් තියෙනවා. අන්‍ය ඉන් පරිබාහිර ආත්ම භාවයන්ට නැතිය. ඊළඟට අසුර ලෝකේ උපදින්නේ අකුසල බලයෙන් උනාට ඒ අසුරයින්ට පුළුවන් යම් යම් ආකාරයකින් තමන්ගේ වේශය වෙනස් කරගන්න දෙවියන් එක්ක පවා හැපෙන්න ගැටෙන්න විදිහේ යම් බලපුලුවන්කාරකම් ඒ ඇයට අර උත්පත්ති කර්මයක් එක්කලා පිහිටන. ඒතර උපදින්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. මෙන්න මේ විදිහට සමහර සත්වයින්ට උපතින් උත්පත්ති කර්ම විපාකයක් හැටියට එහෙම නැත්නම් ජනක කර්ම විපාකයක් හැටියට එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකයක් හැටියටම අර උපදිද්දි විශේෂ කෞශල්‍යයක් පිහිටනවා. ඒවත් ඉද්දි. ඊළඟට තව යුද්ධ කොටසක් තියෙනවා උත්සාහයෙන් උපදවා ගත යුතු ඉර්ධි. ඒවා තමයි අපේ ප්‍රථම අධ්‍යාන, ද්විතීයි අධ්‍යාන, තෘතීයි අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන ආදී උපදවාගෙන ඊට පස්සේ ඉද්ධි විද ඥානය අර පක්ෂීන් වගේ ආකාශයෙන් යන්නට පුළුවන්. ඊළඟට පොළවේ කිමිදෙන්නට පුළුවන්. ජලය මත ඇවිදින්නට පුළුවන්. කුඩා වෙන්නට පුළුවන්. විශාල වෙන්නට පුළුවන්. එතකොට මේ විදිහට හැකියාව. දැන් අර අසුරයින්ට ඕනම් පුළුවන් කුඩා වෙන්න, විශාල වෙන්න පුළුවන්. එතකොට ඒකේ යාට උත්පත්තියෙන් ලැබිලා තියෙන irdiya. හැබැයි මිනිස්යාට තමන්ගේ ශරීරය කුඩා කරන්නට, විශාල කරන්නට උපතින් පිහිටි බලයක් නැහැ. ඒකට පුණ්‍ය ශක්තියෙන් ලැබිච්ච බලයක් නැහැ. ඒ සඳහා උත්සාහයෙන් ඒ කෞශල්‍යයන් දියුණු කරනවා. අන්න ඒ විදිහට උත්පත්තියෙන් පිහිටියෙන් නැති කර්ම ශක්තියෙන් නොලැබුණු යම් විශේෂ කෞසල්‍යයන් උපදවන්නට උපකාර වෙන ධර්ම තමයි ඉද්ධිපාද ධර්ම කියලා කියන්නේ. එතකොට ඒවා ධාන අභිඥා මාර්ගඵලාදී සියලු කරුණු හඳුන්වනවා ඉද්ධි කියලා. ඒ මොකද ඒවා සාමාන්‍ය ජනතාවට නැති විශේෂ පුද්ගලයන් උපදවා ගන්නා කෞශල්‍යයක්. ඒ නිසා එබඳු ධාන අභිඥා මාර්ගඵලාදී උපදවන්නට පාදක වෙන ධර්ම තමයි ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ බඳු ධර්ම හතරක් තියෙනවා. ඒ හතර තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එතකොට ඡන්ද චිත්ත විරිය විමර්ශා වශයෙන් ඉද්ධිපාද විශේෂ කෞශල්‍යයන් උපදවන්නට උපකාර වෙන ධර්ම හතරක් තියෙනවා. එතකොට දැන් සතිපට්ඨාන හතරයි, සම්‍යක් ප්‍රධාන හතරයි, 8යි, ඉද්ධිපාද හතරයි, 12යි. ඊළඟට ඉන්ද්‍රිය පහක්. ඉන්ද්‍රිය කතාවේදී අභිධර්මයේදී ඉන්ද්‍රිය 22ක් දක්වනවා. එතකොට ඒ ඉන්ද්‍රිය 22කින් අපට වඩාම හුරු පුරුදු ඉන්ද්‍රිය තමයි චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. මේ මේ ෂඩේන්ද්‍රියන් තමයි අපට නිතර අහලා පළ පුරුදු ඉන්ද්‍රිය. එතකොට මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඇයි අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නායකත්වය ගන්නට මූලිකත්වය ගන්නට ප්‍රමුඛත්වය ගන්නට සමත් වෙනෝ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූලව හැසිරවීමෙහි සහ හැසිරවීමෙහිලා විශේෂ බලයක් ඇති විශේෂ විශේෂත්වයක් ඇති ධර්ම තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට ඇසට පුළුවන්කම තියෙනවා චිත්තචෛතසික ධර්මයන් ඒ ඇසට අනුව හසුරුවන උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි S2 පියාගෙන යම් කිසි භාවනාවක් කළා නම් S2 අරපු ගමන්ම ඇහැට රූපයක් අරමුණු වෙනවා අරමුණු වෙච්ච ගමන් අර කර කර හිටපු භාවනාවෙන් අපේ සිත ගිලිහිලා අර ඇසින් දැක්ක රූපය අනුව ඒ චිත්තචෛතසික ධර්මයන් චක්කු විඥානය ඇති වෙලා එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න පටන් එතකොට අපි අපි හිතමු අපි තද නිින්දක හිටියානම් නිින්දෙන් ඉතලා අවදි වෙලා ඇස් දෙක අරපු ගමන් අර එතෙක් ඇති වෙලා ඇති වෙමින් තිබුණු භවාංග චිත්ත පරම්පරාව චලනය වෙලා ඛණ්ඩණය වෙලා පංචත්වාර වජන සිත් ඇති වෙලා ඊට පස්සේ චක්කු විඥානය පහළ වෙලා සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන ආදී වශයෙන් අර ඇති වුණු චක්කු විඥාණයට අනුව චිත්තචෛසික ධර්ම හැසිරෙන්නට පටන් දැන් එතකොට ඇසට ඇසට පුළුවන්කම තියනවා අවශේෂ චිත්තචෛසික ධර්මයන් හසුරවන්නට යම් යම් දිශාවලට. අන්නේ හැකියාව තියෙන නිසා තමයි ඇස ඉන්ද්‍රියක් කියලා. එතකොට කනටත් ඒ හැකියාව තියෙනවා. නාසයටත් ඒ හැකියාව දිවටත් ඒ හැකියාව තියෙනවා. කයටත් ඒ හැකියාව තියෙනවා. සිතටත් ඒ හැකියාව තියෙනවා. ඒ නිසා මේ භෞතික වශයෙන් අපට පිහිටලා තියෙන පංචේන්ද්‍රයන් වගේම සිත කියන මේ காரணා හයම අවශේෂ චිත්තචෛසික ධර්මයන් Tamanට අනුකූල කොට හසුරවන්නට සමත් වෙන නිසා ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. නමුත් මේ කියන ෂඩේන්ද්‍රයන් අපේ මේ චිත්තචෛසික ධර්මයන් කවර දිශාවකට හසුරුවයිද කියලා නිශ්චිත නැහැ. මේ මේ ෂඩේන්ද්‍රයන්ට පුළුවන්කම තියනවා ඒ ඇති වෙන අරමුණු අනුව නීවරණ ධර්මයන් ඔස්සේ අපේ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නටත් පුළුවන්කම. ක්ලේශයන් ඔස්සේ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නටත් පුළුවන්කම තියෙනවා. ඕනනම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී බෝධිපාක්ෂික ධර්මයන් ඇසුරු කොටගෙන මේ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට පුළුවන්කම තියෙනවා. දැන් එතකොට උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේ නමකගේ රුවක් දකිනවා. ඒ දකිනකොට කෙනෙකුට සද්ධාව උපදින්නට පුළුවන්. දැන් අන්න ඇස අපට කුසල චෛතසිකයක් ජනිත කරන්න බෝධිපාක්ෂික ධර්මයක් ජනිත කරන්නට සහාය වෙනවා. එතකොට මේ ඇහි සහායත් එක්කලා ඒතනත්තාට සද්ධාව උපදවාගෙන එතනින් එහාට අර බෝධියට පක්ෂපාතව චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට සමහර කෙනෙකුට භික්ෂුන් වහන්සේ නමක් දැකලා කෝපය මතුවෙන්නට පුළුවන්. සැකයක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම අප්‍රසාදයක් මතුවෙන්නට පුළුවන්. එතකොට ඒත් අර ඇස මුල් කරගෙන තමයි ඒ ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සිත මුල් කරගෙන අර ක්ලේශයන් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. එතකොට අර ඇසින් දැක්ක රූපය නිසා තමයි දැන් මේ අකුසල ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ඒ එතනත්තාට ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ දකින්නට නොලැබුණා නම් එහෙම මානසික ගැෂ්ඨනයක් ඇති නොවෙන්නට තියෙනවා. එතකොට එකම රූපය දුටුවා වුණත් ඒ රූපය දැකලා මොන පැත්තට අපේ චිත්තචෛසික ධර්මයන් හැසිරෙයිද කියලා නිශ්චයක් නැහැ. ඒ නිසා චක්කසෝත ඝාන ජීවහා කාය මන කියන මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා චිත්තචෛසික ධර්මයන්ට නායකත්වයේ ගනිමින් මූලිකත්වයේ ගනිමින් ඒවා හසුරුවන්නට සමත් වෙන නිසා නමුත් ඒවා බෝධිපාක්ෂික ධර්ම හැටියට ගන්නෙ නැහැ. ඇයි බෝධියට පක්ෂපාතයි කියලා නිශ්චිතව දක්වන්නට පුළුවන් කරුණු නෙමෙයි. බෝධියට පක්ෂපාත වෙන්නත් පුළුවන්, අපායට පක්ෂපාත වෙන්නත් පුළුවන්, සසරට පක්ෂපාත වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ඉන්ද්‍රිය හැටියට දක්වන කරුණු 32කින් බෝධිපාක්ෂික ධර්ම හැටියට ගන්නේ ඉන්ද්‍රිය ධර්ම පහක්. ඒ මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ කාරණා පහ චෛතසික ධර්ම පහ එතකොට මේ චෛතසික ධර්ම පහ තමයි ඉන්ද්‍රිය ධර්ම කතාවේදී ගන්නෙ බෝධිපාක්ෂික ධර්ම හැටියට. බෝධියට පක්ෂපාත, බෝධිය දිසාවට අපිව හසුරවන්නට සමත් වෙන ඉන්ද්‍රිය ධර්ම. එතකොට ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූල කොට හසුරවන්නට පුළුවන්, ආධිපත්‍ය දරන්නට පුළුවන්, නායකත්වය ගන්නට පුළුවන් ධර්ම. එතකොට නායකත්වය ගන්න කවර දිසාවකටද බෝධිය පැත්තට. අවබෝධයේ පැත්තට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අරහත් මාර්ගඥානය සඳහා යථාබෝධය සඳහා තමයි මේ කියන ධර්ම අපේ චිත්තචෛසික ධර්මයන් හසුරුවන්නේ. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉන්ද්‍රිය ධර්ම හැටියට චක්කසෝත ගාන ජීවහා කාය මන කියන ඒවා නෙවෙයි ගන්නෙ. එතනදි ගන්නෙ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා පහ. එහෙම නැත්නම් මේ මානසික ගුණාංග පහ. ඊළඟට ඒ ඉන්ද්‍රිය ධර්ම පහම ඊළඟට බල ධර්ම හැටියට හඳුන්වනවා. ඇයිද ඒවා බල ධර්ම හැටියට හඳුන්වන්නේ? ඉන්ද්‍රිය ධර්ම හැටියට විතරක් දේශනා කළාම ප්‍රමාණවත් නැද්ද? නෑ එහෙම ප්‍රමාණවත් නෑ. අපි මුලින් කිව්වා මේ කුසල ධර්මයන් අවස්ථා හතකදී තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අපට නිර්වාණයට උදව් කරන අවස්ථා හතක්. නිර්වාණ මාර්ගයට උදව් කරන අවස්ථා හතක්. අවබෝධය ලබන්නට උදව් කරන අවස්ථා හතක්. ක්ලේශ ප්‍රහාණය සඳහා උදව් කරන අවස්ථා හතක්. එතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අවශේෂ චිත්තචෛසික ධර්මයන් හසුරවන්න අවස්ථාවක් ඒ ඒ ධර්මයන් උදව් කරන එක විදිහක්. බෝධිය සඳහා ගමන් කරන්න, අවබෝධය සඳහා ක්‍රියාත්මක වෙන්න මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අපට උදව් කරන එක ක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ ආධිපත්‍ය ධර්ම. අවශේෂ චිත්තචෛසික ධර්ම හැසිරවීමෙන් ඒවා බෝධියට සහාය වෙනවා. බල ධර්ම කියලා කියන්නේ තවත් විදිහකින් සහාය වෙනවා. ඒ අනෙක් විදිහ මොකක්ද? බලයක් හැටියට. ඒ බල ධර්මයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩ පැවැත්වීමෙහිලා ප්‍රතිවිරුද්ධ ධර්ම මෙල්ල කරන්න, ප්‍රතිවිරුද්ධ ධර්ම යට කරන්න, අහෝසි කරන්න, ප්‍රහාණය කරන්න, නැවත නොහට ගන්නා තත්ත්වයට පමුණුවන්න. එතකොට දැන් අවසානයේ අපි මාර්ගඥාණයෙන් सिद्ध කරන්නේ ක්ලේශ ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්න. එතකොට ඒ ක්ලේශ ධර්මයන්ගේ බල බිඳලා ඒවා නැවත කිසිදාක නොහට ගන්නා තත්ත්වයට පමුණුවන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ බලය හැටියට දක්වන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාමයි. එතකොට ඇයි එතකොට අවස්ථා දෙකක දක්වන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ඒ කියන්නේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට සමත් වෙනවා අනිත් පැත්තෙන් බලයක් හැටියට ප්‍රතිවිරුද්ධ ධර්ම ඛණ්ඩනය කරන්නට විද්වංශනය කරන්නට නැවත නොහට ගන්නා தත්ත්වයට පමුණුවන්නට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රියාත්මක එතකොට සද්ධාවෙන් අශ්‍රද්ධාව නැමැති දුර්වල මානසික தත්ත්වය ප්‍රහාණය කරනවා එහෙම නැත්නම් ධර්ම වශයෙන් ගත්තොත් විචිකිච්ඡා තොර විචිකිච්ඡාව සෝවාන් මාර්ගඥානයේ සාක්ෂාත් කරන තෙක් අපට බාධා කරන ධර්මයක්. ඒ බාධා කරන්නා විචිකිච්ඡාව නැමැති මේ සැකය ਸਰව සම්පූර්ණයෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නේ සද්ධාව නැමැති බලයෙන්. එතකොට සෝවාන් මාර්ගඥානයේදී සද්ධාව නැමැති බලය ස්ථාපිත වෙනවා අචල සද්ධාාවක් හැටියට. ඒ කියන්නේ නැවත නොවෙනස් වෙන ආකාරය. එතකොට නොවෙනස් වෙන ආකාරයට ඒ සද්ධාව නැමැති බලය සිත ග්‍රහණය කරගත්තාම එහෙම නැත්නම් සිත හාත්පස ක්‍රියාත්මක වෙනකොට නැවත ඒ సంతානෙ කිසිදාක අශ්‍රද්ධාව හෙවත් විචිකිච්ඡාවට මතු වෙන්නට ඉඩක් නැහැ. එතකොට සද්ධාව එක පැත්තකින් අවශේෂ චිත්තචෛසික ධර්මයන් නිර්වාණය දිසාවට හසුරවන්නට සමත් වෙනවා. අනිත් පැත්තෙන් මේ විදිහට ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම විධ්වංසනය කරන්නට එය බලයක් හැටියට ක්‍රියාත්මක ඊළඟට වීරය කුසීත බව විධ්වංසනය කරන්න. කුසීත බව නිවන් මාර්ගට බාධාවක් වෙනවා. චිත්තචෛසික ධර්මයන්ගේ මැලි බව, තීන මිද්දය, ඊළඟට උදාසීන බව මේ උදාසීන බවට තීන මිද්දයට මතුවෙන්නට නොදී නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට වීරය බලයක් හැටියට ක්‍රියාත්මක ඊළඟට සති සතිය ක්‍රියාත්මක වෙනවා අසතිය දුරු කරන්නට අසතිය එහෙම නැත්නම් මිච්ඡා සතිය කියලත් කියනවා. මිච්ඡා සතිය කියලා වෙනම චෛතසික ධර්මයක් නැහැ. සතියට ප්‍රතිවිරුද්ධ වූ සතිය පිහිටවා ගන්නට බාධා කරන්නා වූ ධර්ම සමූහය තමයි මිච්ඡා සති කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් සතියෙහි ස්වභාවය අපි ඉදිරියට ඒවා පැහැදිලි කරගන්නවා සතියෙහි ස්වභාවය යමක් කුසල මූලිකව සිහි කිරීම මිච්ඡා සතියෙහි ස්වභාවය තමයි ඒවා අකුසල මූලිකව සිහි කරන ගතිය එහෙම නැත්නම් අකුසල මූලිකව මතක් කරන ගතිය උපාදානයන්ගෙන් යුක්තව නැවත නැවත මතක් කරගන්නා ගතිය තමයි මිච්ඡා සතියෙහි ස්වභාවය එතකොට මිච්ඡා සතිය සම්පූර්ණයෙන් යටපත් කරන්න, දුරු කරන්න, අහෝසි කරන්න, ප්‍රහාණය කරන්නට සම්මා සතිය උපකාර වෙනවා. ඒ බලයක් හැටියට ක්‍රියාත්මක. ඊළඟට සමාධි. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවයේ ඒකාග්‍රතාවයේ උදව් වෙනවා වික්ෂිප්ත බව. එහෙම නැත්නම් උද්දච්චය. උද්දච්චය නැමැති උද්දච්චය කියලා කියන්නේ මනසෙහි සැලෙන ගතිය. අරමුණු එකින් එක එකින් එක වෙනත් වෙනත් අරමුණු ගනිමින් මනස වේගයෙන් සැලෙනවා. එතකොට මේ සැලෙන ගතියට ප්‍රතිවිරුද්ධ බලය තමයි ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් නිර්වාණය දිශාවට හසුරවන්නට සමත් වෙනවා. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයන් විධ්වංසනය කරන්නට එය බල ධර්මයක් හැටියට ඒකාග්‍රතාවයේ ක්‍රියාත්මක. එහෙම නැත්නම් සමාධිය ක්‍රියාත්මක. ඊළඟට ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට නායකත්වයේ ගනිමින් නිර්වාණය දෙසට හසුරවන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ වෙත චිත්තචෛසික ධර්මයන් මෙහෙවන්න අනිත් පැත්තෙන් ඒ ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධව අවිද්‍යාව මෝහය විද්වංශනය කරන්න ප්‍රහාණය කරන්න නැවත නොහට ගන්නා தත්ත්වයට පමුණවන්නට ඒ ප්‍රඥාව බලයක් හැටියට ක්‍රියාත්මක මෙන්න මේ විදිහට එක් තැනක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන කාරණේ එක් තැනක බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඒතර මාර්ගසිතේදී මේවා ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් බල ධර්මයක් හැටියටත් කියන දෙවිධයෙන්ම ක්‍රියාත්මක. දෙවිධයෙන්ම ක්‍රියාත්මක. එකම ධර්මය කෘත්‍ය දෙකක් කරනවා. එතකොට එකම ධර්මයෙන් කෘත්‍ය දෙකක් සිද්ධ කරනවා. දැන් අපි හිතමු ගිනි දැල්ලක් දැල් වෙනකොට ආලෝකයක් පැතිරෙනවා උණුසුමක් පැතිරෙනවා. එතකොට ආලෝකය පැතිරෙනකොට අන්ධකාරය දුරු කරනවා උණුසුම පැතිරෙනකොට සිසිලස විధ్වංසනය එතකොට එකම එකම කාරණයෙන් කෘත්‍ය දෙකක් කරනවා ගිනි දැල්ල නැමැති එකම කාරණයෙන් ආලෝකය සහ තාපය කියන මේ අවස්ථා දෙකක් කෘත්‍ය දෙකක් ඉටු කරනවා එතකොට අන්න ඒ වගේ අපේ මනසේ මේ එක් ධර්මයක් පහළ වෙනකොට සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව මේවයින් මේ මේ ධර්මතා පහළ වෙනකොට එක පැත්තකින් අවශේෂ චිත්තචෛතසික ධර්මයන් මෙහෙවනවා නිර්වාණය දිසාවට අනිත් පැත්තෙන් ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම ඛණ්ඩණය කරන්න විද්වර්ෂණය කරන්නට ක්‍රියාත්මක. අන්නේ විදිහට තමයි එකම කාරණා පහ ඉන්ද්‍රිය ධර්ම හැටියටත් බල ධර්ම හැටියටත් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට එතකොට දැන් එතන සතිපට්ඨාන 4යි සම්‍යක්ප්‍රධාන 4යි 8යි ඉද්ධිපාද 4යි 12යි දැන් මෙතන ඉන්ද්‍රිය 5යි බල 5යි එතන 10යි එතන 12යි 5යි 22යි 12යි 10යි 22යි එතකොට ඊළඟට බොජ්ජංග ධර්ම බොජ්ජංග ධර්ම කියවෙනවා 7ක් බොජ්ජංග ධර්ම 7ක් එතකොට බොජ්ජංග ධර්ම 7 මොනවද සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා එතකොට මේ ධර්ම බොජ්ජංග වශයෙන් ක්‍රියාත්මක වෙනවා මොකක්ද බොජ්ජංග කියලා කිව්වේ බෝධියට අංග බෝධි කියලා කිව්වේ අවබෝධය. එතකොට බෝධියට පක්ෂපාත ධර්ම තමයි බෝධි පාක්ෂික ධර්ම කියලා කිව්වේ. ඒ බෝධියෙහිම අංග බවට පත්වන. ඒ කියන්නේ අවබෝධයේ ජනිත වෙන මොහොතේ ඒ අවබෝධය ඇති කරන්නා වූ සිතෙහිම අංග හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ නිසා තමයි ඒවා බොජ්ජංග ධර්ම කියලා කියන්නේ. එතකොට දැන් අර අවශේෂ කාරණා ඊට ඊට පක්ෂපාතව ක්‍රියාත්මක වෙනවා මේ සමස්ත කර්ම බොජ්ජංග ධර්මත් බෝධිපාක්ෂික කියන වචනේනුත් හඳුන්වනවා බෝධියට පක්ෂපාත නිසා විශේෂයෙන් බොජ්ජංග කියලා හඳුන්වනවා ඒ ඒ අවබෝධයේහි අංග හැටියට ක්‍රියාත්මක සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ කාරණා එහිම අංගෝපාංග හැටියට ඒ අවබෝධය ඇති කරන චිත්තසංතානයේ අංගෝපාංග හැටියට මේ ධර්ම ක්‍රියා එතකොට ඒබඳු ධර්ම හතක් තියෙනවා. ඒ ධර්ම හතත් එක්කලා අතන 22යි 7යි 29යි. ඊළඟට මාර්ගාංග ධර්ම 8ක්. මාර්ගාංග කියලා කියන්නේ සෝවාන් මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරහත් මාර්ග කියලා අවස්ථා හතරකදී තමයි මේ බෝධිය සාක්ෂාත් කරන්නේ. අවබෝධය ලබන්නේ. ඒ අවබෝධය ලබන්නේ ලෝකෝත්තර මාර්ග සිත්වලින්. ඒ ලෝකෝත්තර මාර්ග සිත්වල අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම තමයි මාර්ගාංග කියලා හඳුන්වන්නේ. එතකොට අවබෝධය සඳහා අංග හැටියට ක්‍රියාත්මක වෙනවා කියන අර්ථයෙන් බොජ්ජංග කියලා දක්වනවා. මාර්ග සිතෙහි අංග හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම කියන අර්ථේ මාර්ගාංග ධර්ම කියලා හඳුන්වනවා. ඒතකොට මාර්ගාංග ධර්ම කියලා කියන්නේ ඇයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා චත්තාරිසක සූත්‍රයේදී මේ ආරෂ්ඨාංග මාර්ග මාර්ගය ප්‍රගුණ කිරීමේදී ලෞකික ලෝකෝත්තර කියන දෙආකාරයෙන්ම වැඩෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මේ මාර්ගාංග 8 සාමාන්‍ය පුද්ගලයෙක් ප්‍රගුණ කරනකොට ඒව වැඩෙන්නේ మతు විපාක ඇති කරන උපදි වේපක්කා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා එතකොට සාමිසා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා එතකොට සාසවා කියලා කිව්වේ ආශ්‍රව සහිතයි ආශ්‍රවයන්ගෙන් යුක්තයි. ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා ප්‍රතජන පුද්ගලයෙකුගේ චිත්තසංතානෙහි ගොඩනගෙන මාර්ගාංග. නමුත් එහෙම වර්ධනය කරලා කරලා යම් මොහොතක ඒ මාර්ගාංග 8ම එක්සිතක එකම මොහොතේ ජනිත වෙනකොට එක්සිතකමයි මාර්ගාංග 8ම ජනිත වෙනකොට ඒවා මාර්ගාංග හැටියට ලෝකෝත්තර භාවයෙන් ඒ ලෝකෝත්තර මාර්ගඥානය උපදවන්නට අංග හැටියට ක්‍රියා. එතකොට එතන ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නට උදව් අර ලෞකික වශයෙන් කටයුතු කරනකොට සාසවා එහි ආශ්‍රව ගුණය පවතිනවා. ආශ්‍රව කියන්නේ කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨ ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතකොට දැන් සෝවාන් මාර්ගඥානේ දිට්ඨාශ්‍රවේ දුරු වෙනවා. හැබැයි සෝවන් වුණා කියලා අවිජ්ජාශ්‍රවය සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. කාමාශ්‍රවය සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. භවආශ්‍රවය සම්පූර්ණයෙන් දුර වෙන්නේ නැහැ. ඊට පස්සේ අනාගාමී මාර්ගඥානයෙන් කාමාශ්‍රවයත් දුර වෙනවා. ඊට පස්සේ එතනත්තා තුල තවම ඉතුරු වෙලා තියෙනවා භවආශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය. අරහත් මාර්ගඥානයෙන් තමයි ඒ ආශ්‍රව ධර්ම ප්‍රහාණය. එතකොට අපි හිතමු සෝවාන් මාර්ගයටපත් වුණු ආර්යයන් වහන්සේ සෝවාන් ඵලලාභී පුද්ගලයෙක් ඉන් අනතුරුව මාර්ගසිත වඩනකොට ඒ හැම මොහොතකම ඒ තනත්තා වඩන මාර්ගසිත ලෝකෝත්තර මාර්ගසිත හැටියට නෙවෙයි වැඩෙන්නේ සෝවාන් වුණු පුද්ගලයාට සෝවාන් වෙන අවස්ථාවේ ඇති වෙන මාර්ගසිත තමයි ලෝකෝත්තර ස්වභාවයෙන් මේ මාර්ගාංග 8 ක්‍රියාත්මක හැබැයි ඒ මාර්ගසිත ඇති වෙලා ඵලසිත ඇති වෙලා අහෝසි වුණාට පස්සේ එතනින් එහාට සාමාන්‍ය සිත් පෙළෙහිදී සෝවාන් පුද්ගලයා වුණත් සම්මා දිට්ඨිය දියුණු කරනවා නම් ඒ වගේම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග දියුණු කරනකොට නැවත සෝවාන් පුද්ගලයාගේ සිතේ ලෞකික වශයෙන් තමයි ඒව වැඩේ. ඒ මොකද ආශ්‍රවයන්ගෙන් යුක්තයි. ඊළඟට පුඤ්ඤ භාගිය පුණ්‍ය විපාක ඇති කරන්නට සමර්ථයි. උපදි වේපක්ක පංචස්කන්ධය නැමැති උපදිය ගොඩනගන්නට සමර්ථයි. ඒතර සෝවාන් පුද්ගලයා භව ගමන නිමා කරලා නැති නිසා තවම සාසවයි. පුඤ්ඤ භාගිය උපදි වේපක් ගුණෙන් යුක්තව තමයි අර කුසල ධර්ම දියුණු කරන්නේ. ආපහු ඒතනත්තා සකෘදාගාමි මාර්ගසිත ඵලසිත ජනිත කරන මොහොතේ තමයි නැවත මාර්ගාංග හැටියට ලෝකෝත්තර භාවයේ අර සම්මාදිට්ඨි සම්මා සංකප්පාදිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතිනම් ඒතනත්තා සමත් වෙන්නට ඕන ඵල සමාපත්තියට සමවදී. ඒ ඵල සමාපත්තියට සමවදලා ඉන්න අවස්ථාවේදී අර මාර්ගසිතේ තිබුණ විදිහේම ගුණාංග තමයි ඵලසිතේ ඇති වෙන්නේ. එතකොට ඒවා අර ලෝකෝත්තර ගුණයෙන් තමයි ජනිත වෙන්නේ ආශ්‍රව සහිතව උපදී විපාකේ කියන්නේ පංචස්කන්ධයක් ජනිත කරන්නට සමත් වෙන ස්වરૂපයෙන් නෙවෙයි පුණ්‍ය භාගී ස්වરૂපයෙන් නෙවෙයි එතකොට මාර්ගසිතේ සහ ඵලසිතේදී ඇති වෙන්නේ. ඉතින් ඵල සමාපත්තියට සමවදින්න පුළුවන් නම් එතනදී ලෝකෝත්තර භාවයෙන් ඒ සිත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අවශේෂ අවස්ථාවේදී සෝවාන් පුද්ගලයාට ඇති වෙන්නේ අර ලෞකික චිත්ත සමූහයක් පමණයි. ඊළඟට සකෘදාගාමි පුද්ගලයාටත් එහෙමයි සකෘදාගාමි මාර්ගසිතේදී සහ ඵලසිතේ අර කියන ලෝකෝත්තර ගුණයෙන් ඇති වෙනවා. ඒ මාර්ගසිත ඵලසිත නිරුද්ධ වුණාට පස්සේ සාමාන්‍ය ජීවිතයේදී සකෘදාගාමි පුද්ගලයාටත් මාර්ගාංග වැඩෙන්නේ ලෞකික වශයෙන්. ඊට පස්සේ ඒතනත අනාගාමී මාර්ග සහ ඵලය ගොඩනගනකොට ඒ මොහොතේ මාර්ගාංග හැටියට ලෝකෝත්තර ස්වභාවයෙන් ජනිත වෙනවා. ආපහු අනාගාමී පුද්ගලයා සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට ලෞකික ස්වરૂපයෙන් ඒ මාර්ගාංග ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ අරහත් මාර්ගඥානය අරහත් ඵලසිත ජනිත කරන අවස්ථාවේදී උන්වහන්සේට මාර්ග අංග හැටියට ලෝකෝත්තර භාවයෙන් ජනිත වෙනවා. හැබැයි එතනදී රහතන් වහන්සේ සමස්ත අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ සකල ක්ලේශයන් ප්‍රහීන කරන නිසා රහතන් වහන්සේගේ ඒ අරහත් සිත ඵලසිත නිරුද්ධ වුණාට පස්සේ උන්වහන්සේට ඇතිවෙන මේ මාර්ගසිත ගොඩ නැගුවා උනාට ඒවා සාසවා කියන තැනට වැටෙන්නේ නැහැ. ආශ්‍රව සහිත වෙන්නේ නැහැ. පුඤ්ඤ භාගිය අනාගත විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. උපදි වේපක්කා පංචස්කන්ධයක් නිර්මාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේ ඵල සමාපත්තියට සමවැදී සිටියත් නොසිටියත් සාමාන්‍ය ජීවිතයේ උනත් උන්වහන්සේට ලෞකික සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒ ලෞකික ගුණයෙන් තමයි ඇති වෙන්නේ. හැබැයි ඒ ලෞකික ගුණය තිබුණා වුණාට අර කියන පුඤ්ඤ භාගියා උපදිවේපක්කා සාසවා කියන ඒ ගති ලක්ෂණ රහතන් වහන්සේගේ ලෞකික සිත්වලත් නැහැ. ඇයිද ලෞකික සිත්වල ඒව නැත්තේ? උන්වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා නිසා අර මාර්ග සිත් හැටියට ඵල සිත් හැටියට හැම සිත්සේම රහතන් වහන්සේට සිත් පහළ වෙනවා නෙමෙයි. රහතන් වහන්සේත් ඵල සමාපත්තියට සමවැදිලා නැති හැම අවස්ථාවකම ලෞකික සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. හැබැයි මේ ලෞකික සිත් ක්‍රියා සිත් හැටියට ක්‍රියාත්මක වෙන නිසා මතු විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ ලෞකික සිත් විශේෂත්වයක් ගන්න. ඒවා ක්‍රියාසිත හැටියට. එතකොට රහතන් වහන්සේට මෙපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ඒ ආර්යඵලලාභී උතුමන්ගේ ලෞකික සිත් අර පුතඥයා වගේම සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන මේ ගුණාංග වලින් යුක්තයි ආශ්‍රව සහිතයි ඒ කියන්නේ සමහර ආශ්‍රව ප්‍රහාණය කළාට ඇතැම් ආශ්‍රව ධර්ම තියෙනවා රහත්ත්වයටපත් වෙනකම්ම භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව දෙක තියෙනවා එතකොට සෝවාන් මාර්ගඥානෙදි ditthි ආශ්‍රවය දුර වෙනවා. සකෘදාගාමි මාර්ගඥාන අනාගාමි මාර්ගඥානෙදි කාමාශ්‍රවය දුර වෙනවා. නමුත් රහත් වෙනකම භවආශ්‍රව ditthි අවිජ්ජාශ්‍රව තියෙනවා. ඒ තියෙන නිසා අනාගාමි පුද්ගලයා ඇති කරන කුසල් සිත්වලත් අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වැඩුවා වුණත් ඒතනත්තා තුල ජනිත වෙන ඒ මාර්ගාංග පවා මාර්ගසිතේදී ලෝකෝත්තර භාවයෙන් ඇති වෙනව විනා සාමාන්‍ය දිනදා ජීවිතයේදී ඇති වෙන්නේ අර ලෞකික පුණ්‍යභාගී ආශ්‍රව සහිත පංචස්කන්ධයක් නිර්මාණය කරන්නට සමත් වෙන ආකාරයෙන් තමයි ඒතනත්තාගේ සිත තුලත් ඒ මාර්ගාංග ගොඩනැගෙන්නේ. එතකොට නම් මාර්ගාංග කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග සිත්වල සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර මාර්ග සිතෙහි අංගයක් හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම නිසා මාර්ගාංග කියලා සඳහන් කරනවා. එතකොට බොජ්ජංග කියලා කිව්වේ ඒ අවබෝධයේහි අංග බවටපත් වෙනවා. ඒ යම් අවබෝධයක් ලබනවා නම් ඒ අවබෝධයේහිම අංග හැටියට ක්‍රියාත්මක වෙනවා බොජ්ජංග ධර්ම. එතකොට මාර්ගාංග කියලා කිව්වේ ඒ ලෝකෝත්තර මාර්ගසිතෙහි අංග හැටියට ක්‍රියාත්මක වෙන නිසා. එතකොට මෙන්න මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන මේ කුසල චෛතසික බෝධිපාක්ෂික බවට පත් වෙන්නේ මෙන්න මේ කියන අවස්ථා හතේදී. සතිපට්ඨාන, සම්‍යක් ප්‍රධාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග සහ මාර්ගාංග කියන අවස්ථාවලදී තමයි ඒවා බෝධිපාක්ෂික කියන தත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ தත්වෙන් ක්‍රියාත්මක වෙන ධර්ම කොට්ටාස වශයෙන් 7යි. ඒවාෙහි ප්‍රභේද වශයෙන් ගත්තාම සතිපට්ඨාන 4යි, සම්‍යප්ප්‍රධාන 4යි, ඉද්ධිපාද 4යි, ඉන්ද්‍රිය 5යි, බල 5යි, බොජ්ජංග 7යි, මාර්ගාංග 8යි, ඔක්කොම 37යි. එතකොට කරුණ වශයෙන් ගත්තාම බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒවා හඳුන්වනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට මේ 37 අපි චෛතසික ධර්ම වශයෙන් ගත්තොත් ඇත්තටම මෙතන පරමාර්ථ ධර්ම වශයෙන් තියෙන්නේ 14යි. කරුණු 14ක් තමයි එහෙම නැත්නම් චෛතසික ධර්ම ගුණාංග 14ක් තමයි ඇත්තටම මෙතන මේ 37 ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම කාරණා 14යි. මොනවද ඒ කාරණා 14? ස්මෘතිය. ඒ කියන්නේ සති චෛතසිකය. ඊළඟට විරිය චෛතසිකය. ඊළඟට ඡන්ද චෛතසිකය. ඊළඟට චිත්තය. ඊළඟට ප්‍රඥා චෛතසිකය. සද්ධා චෛතසිකය. ඒකග්ගතා චෛතසිකය. ප්‍රීති චෛතසිකය. පස්සද්ධි චෛතසිකය. ඊළඟට උපේක්ඛා කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකය. ඊළඟට විතක්ක චෛසිකය සම්මා වාචා කියන විරති චෛසිකය සම්මා කම්මන්ත කියන විරති චෛසිකය සම්මා ආජීව කියන විරති චෛසිකය ඔන්න ඔය පරමාර්ථ වශයෙන් ගත්තාම ඔය චෛතසික ධර්ම 13 සහ සිත එතකොට ඔක්කොම පරමාර්ථ ධර්ම 14යි ඔය පරමාර්ථ ධර්ම 14 තමයි 37 ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම හැටියට අපි අර මුලින් කිව්වනේ එකම කාරණයෙන් කෘත්‍ය දෙක තුනක් කරනවා කියලා. ඒතර කරුණ වශයෙන් 14ක් තිබුණට සමහර ඒවා එක් එක් කෘත්‍ය සමූහයක් කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වීරය අවස්ථා 9ක ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන කියලා හතර ආකාරයකින්ම දක්වන්නේ වීරය. එතකොට සම්‍යක් ප්‍රධාන හැටියටත් වීර ක්‍රියාත්මකයි. ප්‍රධාන කියලා කියන්නේ පදන් වීරය කියලා කියන්නේ අධික වීරය. එහෙම නැත්නම් කෙලස් තවන වීරය. එතකොට කෙලස් තවන වීරය හැටියට ඒක පැත්තකින් වීරය ක්‍රියාත්මක වෙනවා සතර ආකාරයකින්. ඊළඟට සම්‍යක් ප්‍රධාන ඒ සතර සම්‍යක් ප්‍රධාන. ඊළඟට ඉද්ධිපාද කතාවේදී ඡන්ද චිත්ත විරිය එතකොට විරිය ඉද්ධිපාදයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සුවිශේෂ කෞශල්‍යයන් උපදවන්නට පාදක වෙන ධර්මයක් හැටියට එක පැත්තකින් වීරක. අනිත් පැත්තෙන් කෙලස් ප්‍රහාණය කරන කාරණයක් හැටියට සම්‍යක් ප්‍රධාන හැටියට ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් විශේෂ කෞශල්‍යයන් උපදවන්නට උපකාරක ධර්මයක් හැටියට ඉද්ධිපාද වශයෙන් ක්‍රියාත්මක අනිත් පැත්තෙන් විරිය ඉන්ද්‍රිය හැටියට අවශේෂ චිත්තචෛසික ධර්මයන් අනුකූල කොට හසුරවන්න නිර්වාණය දෙසට හැසිරවීමේ නායකත්වය ගන්න ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරන වීරිය. එතකොට විරිය ඉන්ද්‍රිය. ඊට පස්සේ කුසීත බව විధ్වංසනය කිරීමේ බලයක් හැටියට වීරිය ක්‍රියාත්මක. එතකොට විරිය බලය. ඊළඟට බෝධියට අංගයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට විරිය සම්බොජ්ජංගය. ඊළඟට මාර්ග සිතෙහි අංගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්මා වායාම. මෙන්න මේ විදිහට එකම වීරය අවස්ථා 9කදී යෙදෙනවා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී. ඒතර බෝධිපාක්ෂික ධර්ම 37ක් වෙන්නේ ධර්ම වශයෙන් ගත්තාම තියෙන්නේ 14යි. ඒ 14 14න් සමහර කාරණා බොහෝ වාරවල එක එක කෘත්‍ය කරමින් ක්‍රියාත්මක වෙනවා. ඒවෙන් වැඩ ගණනාවක් කෙරෙන. එතකොට වීර කියලා කියන්නේ අන්න එහෙම නව ආකාරයක කාර්යයන් කෙරෙන. ඒ කියන්නේ කෘත්‍ය නමයක් સિદ્ધ කෙරෙන. විශේෂම චෛතසික ධර්මයක් තමයි විශේෂම බෝධිපාක්ෂික ධර්මයක් තමයි වීර නැමැති බෝධිපාක්ෂික ධර්ම. එහෙම නැත්නම් වීරය නැමැති චෛතසිකය. එතකොට මේකෙන් අපට පේනවා නිර්වාණ අවබෝධය සඳහා වීරය කොයිතරම් වැදගත් වෙනවද කියලා. ඒ කියන්නේ අවස්ථා 9කින් කෘත්‍ය 9ක් સિદ્ધ කරමින් වීරය ක්‍රියාත්මක වෙනවා. බෝධිය සඳහා උපකාර කරන අවබෝධය සඳහා ක්‍රියාත්මක. ඊළඟට සතිය අවස්ථා 8කදී යෙදෙනවා. කොහොමද අවස්ථා 8 කියලා කියන්නේ? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන කියලා කිව්වහම සිහිය අවස්ථා හතරකදී කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන, චිත්තානුපස්සනා සතිපට්ඨාන, ධම්මානුපස්සනා සතිපට්ඨාන කියලා ගත්තාම අවස්ථා හතරකදීම සිහිය සතිය ක්‍රියා. ඊළඟට ඉද්ධිපාද කතාවේදී එතනට ගැනෙන්නේ නැහැ. ඊළඟට ඉන්ද්‍රිය කතාවේදී සති ඉන්ද්‍රිය ඒ කියන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් හසුරවන්නට උපකාරක ධර්මයක් හැටියට ක්‍රියාත්මක එතකොට බල ධර්මයක් හැටියට මිච්ඡා සතිය ප්‍රහාණය කරන්නට විද්වංශනය කරන්නට සති බලය හැටියට ක්‍රියාත්මක බොජ්ජංග ධර්මයක් හැටියට බෝධියට අංගයක් හැටියට සති සම්බොජ්ජංගය හැටියට ක්‍රියාත්මක වෙනවා මාර්ගාංගයක් හැටියට සම්මා සතිය වශයෙන් ක්‍රියාත්මක මේ විදිහට සතිපට්ඨානයේදී හතරයි ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බොජ්ජංග ධර්මයක් සහ මාර්ගාංග ධර්මයක් හැටියට අට ආකාරයකින් කෘත්‍ය අටක් කරනවා කෘත්‍ය 8ක් කරමින් අවස්ථා 8කදී මේ සිහිය ක්‍රියාත්මක වෙනවා. එතකොට එකම සති චෛතසිකය අට ආකාරයකින් අපට නිර්වාණ අවබෝධය සඳහා සහාය වෙනවා බෝධිපාක්ෂික ගුණයෙන් ක්‍රියාත්මක වෙනවා ඊළඟට ඒකග්ගතා චෛතසිකය අවස්ථා හතරකදී ක්‍රියාත්මක අවස්ථා හතරක් කියේ මොකද්ද ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ගත්තහම සමාධි ඉන්ද්‍රිය බල ධර්මයක් හැටියට ගත්තන් පස්සේ සමාධි බලය බොජ්ජංග ධර්මයක් හැටියට ගත්තන් පස්සේ සමාධි බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය මාර්ගාංග ධර්මයක් හැටියට ගත්තන් පස්සේ සම්මා සමාධි මේ කියන අවස්ථා හතරේම ක්‍රියාත්මක වෙනවා ඒකාග්‍රතාවය විශේෂ ගුණයෙන් යුක්තව ඒකාග්‍රතාවය කියලා කියන්නේ සමාධිය සමාධිය අවස්ථා හතරකදී අපට උපකාර වෙනවා බෝධිපාක්ෂික ධර්මයක් හැටියට ඊළඟට ප්‍රඥාව අවස්ථා පහකදී ක්‍රියාත්මක. ප්‍රඥාව අවස්ථා පහක්. ඒ අවස්ථා පහ මොනවද? ඉද්ධිපාද ධර්මයේදී ඡන්ද චිත්ත විරිය විමංශා අවසානයට කියවෙන විමංශා ඉද්ධිපාදය කියලා කියන්නේ ප්‍රඥා. එතකොට එතන එකයි. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම කතාවේදී ප්‍රඥා ඉන්ද්‍රිය ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක කරන අවස්ථා දෙකයි. ඊට පස්සේ බල කතාවේදී පඤ්ඤා බල. ඒතර අවස්ථා තුනයි. බොජ්ජංග කතාවේදී ධම්මවිචේ සම්බොජ්ජංගය. ධර්ම ව්‍යවස්ථාපන කරන ධර්ම බෙදා බලන විමසා බලන ගුණයෙන් යුක්තව ව්‍යවස්ථාපන ගුණයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනා ප්‍රඥාව. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය. එතකොට හතරයි. ඊළඟ මාර්ගාංග ධර්මයක් හැටියට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය වශයෙන් ක්‍රියාත්මක වෙන ප්‍රඥාව. එතකොට අවස්ථා පහයි. ප්‍රඥා චෛතසිකය එකම චෛතසික ධර්මය අවස්ථා පහකදී පස් ආකාරයකින් කෘත්‍ය පහක් කරමින් අපට බෝධිය සඳහා අවබෝධය සඳහා සහාය වෙනවා බෝධිපාක්ෂික ධර්මයක් හැටියට. ඊළඟට සද්ධාව අවස්ථා දෙකකදී ක්‍රියාත්මක. මොකක්ද අවස්ථා දෙක? සද්ධා ඉන්ද්‍රිය සහ සද්ධා බලය හැටියට. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම ටිකන ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම බවට පත් වෙන්නේ. ඒතකොට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අවශේෂ චිත්තචෛසික ධර්මයන්ට නායකත්වය ගන්නට ක්‍රියාත්මක වෙනවා. බල ධර්මයක් හැටියට අශ්‍රද්ධාව හෙවත් විචිකිච්ඡාව විধ্বංසනය කරන්නට බලයක් හැටියට ක්‍රියාත්මක. ඒතකොට සද්ධාව අවස්ථා දෙකකදී ක්‍රියාත්මක. මේ කියන වීරය සතිය ඒකාග්‍රතාවය ප්‍රඥාව සද්ධාව කියන. එහෙම නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කරුණු පහ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒ කියන්නේ අවසානයේ දැන් අපි අර කතා කරපු ඉන්ද්‍රිය ධර්ම ටික තමයි ආයතන යන්නේ මේ ධර්ම එක්තැනකදී නෙමෙයි බොහෝ ආරවල යෙදෙනවා සද්ධාව අවස්ථා දෙකක වීර්ය අවස්ථා 9ක සති අවස්ථා 8ක සමාධි අවස්ථා හතරක ප්‍රඥාව අවස්ථා පහක බෝධිපාක්ෂික ධර්ම හැටියට ක්‍රියා. ඉතිරි කාරණා දැන් අපි අර කිව්වනේ 14ක්. ඒ 14න් ওই පහක් තමයි බහුලව යෙදෙන්නේ. ඉතුරු කරුණු 9 එක එක වතාව බැගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ යෙදෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කුසල ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දැන් ඔය අපි අද දවසේ මේ දේශනාව තුළින් පැහැදිලි කරගත්තේ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද ඒවට ඇයිද බෝධිපාක්ෂික කියන නමින් හඳුන්වන්නේ ඒවා කොටස් වශයෙන් හතක් තියෙනවා ඒ කොටස් හතකට බෙදලා තියෙන්නේ ඇයි එක එක කොටස් වලින් කරන කාර්යභාරය මොකක්ද ඊළඟට එහි කරුණ වශයෙන් 37ක් තියෙනවා ධර්ම වශයෙන් 14ක් තියෙනවා ඒ ධර්ම 14න් සමහර ධර්ම බහුලව බහුලව අවස්ථා ගණනක යෙදෙමින් කෘත්‍ය ගණනාවක් සිද්ධ කරනවා සමහර ධර්ම එක කෘත්‍යයක් පමණක් සිද්ධ කරනවා කියන මේ මූලික හැඳින්වීම අද දවසේ අපි මේ සිද්ධ කළේ ඊළඟ සතියේ ඉඳලා අපිට දැන් මේ බෝධිපාක්ෂික ධර්ම 37ම වෙන වෙනම කතා කරන්න අවශ්‍ය නැහැ. අපිට කතා කරන්න ඕන ධර්ම 14යි. ඒ කරුණු 14 අපි ඉදිරි සතිවලදී කතා කරමු. මොනවද ඒ කරුණු 14? සිහිය, වීරය, ඡන්ද, චිත්ත, ප්‍රඥා, සද්ධා, ඒකාග්‍රතා, ප්‍රීති, පස්සද්දි, උපේක්ඛා, විතක්ක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය කියන ಗುಣ ಗುಣ 14 තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ එතකොට ඒවා කතා කරද්දී දැන් අපි වීරය කියන්නේ මොකක්ද කියලා මූලික වශයෙන් පැහැදිලි කරගෙන ඊට පස්සේ වීරය එක් එක් අවස්ථාවල කොහොමද යෙදෙන්නේ කියන කාරණා පැහැදිලි කරගත්තාම අපිට වඩාම හොඳට පැහැදිලි කරගන්නට පුළුවන් මේ ගුණාංග කොහොමද බෝධිපාක්ෂික ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලා අපි පැහැදිලි කරගන්න ඕන වීරය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ වීරය සම්‍යක්ප්‍රධාන හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉද්ධිපාද හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බල හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බොජ්ජංග හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මාර්ගාංග හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් මේවා මේ නිකම් වචන විතරක් නෙමෙයි. ඒව එක එක ගුණා වීරාංග බුදුරජාණන් වහන්සේ දේශනා දැන් වීරය හැටියට දක්වනකොට එතනදී සම්‍යක් ප්‍රධාන වීරය හැටියට ක්‍රියාත්මක වෙනකොට කොහොමද ඒකේ ගති ලක්ෂණ ඊළඟට ඉද්ධිපාද ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මොනවද ඒකේ තියෙන ගති ලක්ෂණ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මොකක්ද ඒකේ තියෙන ගති ලක්ෂණ? බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මොකක්ද ගති ලක්ෂණ? බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මොකක්ද ඒකේ තියෙන ගති ලක්ෂණ? මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක කරනකොට මොනවද තියෙන ගති ලක්ෂණ කියලා පැහැදිලි කරනවා. එතකොට දැන් වීර්ය කියන ගුණය වෙනම හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ අර එක් එක් අවස්ථාවල යෙදෙනකොට ඒ ගුණය කවර අතිරේක ගුණාංග වලින් යුක්ත වෙනවද? කවර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියන කාරණා අපි ඉදිරි සතිවලදී වෙන වෙනම සාකච්ඡා කරනවා. එතකොට අද දවසේ මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මූලික පැහැදිලි කිරීමකුයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. හොඳයි එහෙනම් අද දේශනාව මේ පමණකින් නිමවටපත් කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.